ගරුතර ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානයේ තුල සිත පිහිටන විටදී ආශ්වාසය දිරස් තලයක ආකාර වායු ප්‍රවාහයක් ලෙසත් ප්‍රශ්වාසය සිලින්ඩරාකාර වායු ප්‍රවාහයක් ලෙසත් නාසිකාග්‍රයේ අසලදී දැනුනි ආශ්වාසය දීර්ඝ ලෙසත් ප්‍රශ්වාසය කෙටි එමෙන්ම සිලින්ඩරාකාර ප්‍රවාහයක් ලෙස නාසිකාග්‍රය වෙතින් ඉවත්ව ස්වල්ප දුරකින් විහිදී යන බවත් නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේදී වායු ධාරාවක චලනය වීමක් පමණක් දැනුණද ප්‍රශ්වාසයෙන් අනතුරුව වායු ධාරාවේ චලනය වීමට අමතරව එය නාසිකාග්‍රයෙන් ඉවත් වූ පසු උණුසුමක් දැනුනි. බාහිර අරමුණු සිතට පැමිණි පසු යම් වේලාවක් එම සිතුවිල්ල තුළ හිඳීමෙන් අනතුරුව එය නිරීක්ෂණය වීම තුල ඇත්තේ මාගේ අනුදැනමකින් තොරව ඒ දෑ පැමිණ ඇති බව දැකීම තුල ඒවායෙහි ඇති අනාත්ම ස්වභාවය මෙනෙහි කළෙමි. බාහිරින් එන ශබ්ද ශ්‍රවණය වන විට ඒ දෑ බාහිර ශබ්ද තේ දකිමින් ඒ සියල්ල පතකින් තබමින් මූල කර්මස්ථානය තුලට නැවත පැමිණියෙමි. පාදයෙහි වේදනාවකින් තොරව භාවනා ඉරියව්ව තුල මිනිත්තු 30ක් පමණ සිටිය හැකි වූ අතර ඉන් අනතුරුව එම ඉරියව්ව තුලම ශරීරය මදක් චලනය කරමින් දැස් විවර කිරීමෙන් තොරව වේදනාව කෙරෙහි යොමු වූ සිත නැවත මූල කර්මස්ථානයේ වෙත ගෙනෙමින් භාවනාවේ නිරත වීමි. ඔබ වහන්සේ සම්මා වීරයෙන් යුතුව ලෝක සත්වයාට අවබෝධයේ උදෙසා මඟ හෙළි කරවීමට කරනු ලබන මේ සියලු කුසලයන් නිවන පිණිසම පාරමිතා වේවා. දේරුවන් සරණයි. මේකෙත් ඇත්තටම උපදේශ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පොඩි ඉඟියක් එහෙම නැත්නම් විවිධාංගීකරණයක් පෙන්ලා දෙන්න පුළුවන්. තමයි අරමුණ හොඳට කීකරු කරගත්තට පස්සේ අර ඉස්සර ලිපියේ සඳහන් විදිහට අරමුණේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන බැලීම තමයි මං කළ යුතු ප්‍රථම දෙහි කියලා හිතාගෙන ඉන්නකොට ඒතියෙදි තිතවිලි එනවා. ඒතියෙදි ශබ්ද එනවා. ඒතියෙදි වේදනාව දැනෙනවා. ඒවට විලිලැජ්ජ නැහැ. ඒවට තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒ එනෙව තියේදී අපි යෝගාවචරය දන්නවනම් කිසි කෙනෙක් උපදේශ රහිතව මේ අරමුණේ හිටියොත් මේවත් එක රණ්ඩු වෙලා ඇයි ආවේ කියලා අරියාදුව තියෙනවා. අරමුණට මූල කර්මස්ථාන ගැන ආනපාන කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි මගේ ගැලවු මාර්ගයේ. මේ සමට ඕන වෙලාවක මූල කර්මස්ථාන යන්න පුළුවන්. ඒක කිසිම බාධාවක් නැහැ. කිසිම වෙලාවක් කිසිම බාධාවක් නැහැ. දැනගෙන තියෙන්න ඕනේ අරමුණු දෙකක් තියෙනවා. මේ පැත්තට ඇදිලා තියෙනවා. නමුත් මට මෙතෙන් යන්න පුළුවන් ගිය ගමන් මට නැවතත් ക്ഷേම භූමියටපත් වෙනවා කියලා දැනගෙන අර වේදනාව ගැන කතා කරනකොට යන්න පුළුවන්. හිතන්න දවසක් එනවයි කියලා අරමුණ මේ කාර්යය හරි අරමුණක් ඇවිල්ලා හිතවිල්ලක්. නැත්නම් වේදනාවක්. හුඟක් වෙලාට මේකට හොඳ වේදනාව නිදර්ශනයක් වශයෙන් වේදනාව තියෙනවා ඕනේ නම් වේදනාව තියෙන බව දන්නවා මෙනෙහිත් කරන වෙන්න පුළුවන් ඕනේ නම් ආනාපානෙ යන්නත් පුළුවන් නමුත් යන්නේ නැතුව මේ අරමුණ වේදනාව නෙවෙන බව දන්නවා එහෙම නැත්නම් අර වේදනාව ආගන්තුකව අපි දන්නක දුක් දෙන බවක් දන්නවා ඒ තියේදී ආන ඕන්න ආනපණ්ඩි යන්න පුළුවන් බව තියෙදි වේදනාවත් එක්කම ඉන්න වෙලාවක් වෙනවා පුදුම සතුටක් ඇති වෙනවා මට මේ විවේක තැන තියෙනවා එතෙන්ද ගියොත් සතියට ආඩම්බරයක්. නමුත් දැන් ඉන්නේ දුකේ. දැන් තියෙන වේදනාවෙන් පිළිපෙඩි. නමුත් මේ වේදනාව දිහා හොඳට සාදරව ධර්ම මාතෘකාවක් දැක්ක වගේ බලබලා ඉන්නකොට තමයි තේරෙනවා සතියට උන යන්නත් පුළුවන්. නමුත් දැන් වේදනාවට සතියක් හිටලා තියෙනවා. ආගන්තුකව ආපු පුදුම ආඩ්‍ය ගතියක් දැනෙනවා ජීවිතේට. දැන් තමයි මම ජීවත් වෙන්නේ. මේ එන දේවල් එලවන්න දඟලන්නේ නැහැ. එලවන්න ඕන නම් පුළුවන්. ආනපනට හිත දාලා වේදනාව ගැම්ම කඩන්න පුළුවන්. නමුත් ඒ කඩන්න නැතුව අර වේදනාවත් එක්ක ඉනෝ. එහෙම නැත්නම් හිතන්න අතීත හිතවිල්ලකින් හිත පිනවනවා. අතීත හිතවිල්ල බව දැනගෙන ආනාපානට නොගෙහිම අතීත හිතවිල්ල වෙන්න ගමන් සතුටක් ලබන්න පුළුවන්. අනාගත සැලසුම් කරන හිතක් ඇවිල්ලා ඒක නෙවෙයි මූල කර්මත්තන ඒක දන්නවා. මේක ආගන්තුක දෙයක්. ඕන්න යන්න පුළුවන් ආනපට නම් යන්නේ නැතුව බලන්න අතීත සැලසුමක් කරන්න යන්න ඒ කරන කිසිම සැලසුමක රාගේ හිටින්නේ නැහැ. විචිත්‍රතාවයේ හිටින්නේ නැහැ. රංජනීය කරන්න බෑ. එතකොට තේරෙනවා අපි මෙතෙක් කල අතීත අනාගත හිතවිලි රංජනීය කරේ මෝහේ තියෙන තාක්කල් විතරයි. මන්ට ඒ වෙනුවට ආනාපානෙ පෙනෙන බැල්ම තියාගෙන ඇස් බැල්ම තියාගෙන අතීත ගැන හිතන්න පුළුවන් අනාගත ගැන පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒකේ ලොකු දුකක් දෙන්නේ නැහැ. ඒ වගේ තියෙන විචිත්‍ර භාවේ නැති වෙලා ඒක නිකන් බොඳ වෙච්ච චිත්‍රයක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒවයින් කෙලසෙන ගතිය වෙනුවට හිත උදාර ගතියකට එනවා. ආඩ්‍ය ගතියකට එනවා. මයි ළඟ ආයුධය තියෙනවා. ඕනනම් සතුටුමත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට පුළුවන් නම් කෙලසපන්. කියන කෙලස් වලට ඉඩ අරින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක හරියට එන්නතක් ගත්ත මිනිස්සේ තමන් දන්නවා තමන්ගේ ඇඟේ ප්‍රතිශක්ති තියෙනවා කියලා ප්‍රතිදේහ. ඒවා ලෙඩ තියෙන තැනට යනවා. ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ අර ඇඟේ තියෙන ප්‍රතිශක්තිය නිසා. ඒක නිසා මේ භාවනා කරනවා කියන්නේ කෙලෙස් නැත්තන කියනවා කියන එක නෙවෙයි. මුදුවට සතිය පිහිටවන කෙලෙස් තියෙන තැනටත් ගිහලා බලන්න. මොකක්වත් වෙන්නේ කෙලෙස් එනවා. නමුත් ඉස්සර තරම් යටපත් කරගෙන යන්න බෑ. යන්නේ ඒ කෙලෙස් නිකන් විරංජනේ වෙලා යනවා. නිකන් පිලුණු වෙච්ච ආහාරයක් කනවා වගේ, බොඳ වෙච්ච චිත්‍රයක් දකින්න වගේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මෙතනදී තමයි සතිය බලමහිමය සතිය තියෙද්දි කුණුවත ගෑවත් කෙලස් එක්ක හිටියා ආගන්තුකව ආව දෙයක් වුණත් අර ඉස්සර තරම් විතර අපිව නතු කරගෙන යන්න බැරි බව තේරෙනවා. ඉතින් ඒකට යන්න පුළුවන් මේ විදිහට හුරු කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මූල කර්මස්ථානෙ ඉන්න ඕනේ නැහැ. එන්න පුළුවන්. එන්නේ නැහැ. ඒතිෙදි කෙලස් තියෙන තැන ඉන්න පුළුවන්. මොනක්වත් වෙන්නේ නැහැ. ඒක හරිම අමාරුයි සදාචාරවාදී අර තේරුම් ගන්න. භාවනා නොකරපු කෙනාට තේරුම් ගන්නත් බෑ. අඩු ගානේ භාවනා කරන කෙනාටවත් අදාහ ගන්න බෑ. ඒක ඒ වගේ වැඩක් කරලා බලලා හිත කෙලෙසෙන්නේ නැතුව තියනවා කියන එක අදාහ ගන්න බැරි තරම්. ඉතින් ඒක නිකන් මේ භාවනා විකූර්ණ. ඒවා 이르දි ප්‍රාතිහාර්ය. එහෙම නැත්නම් භාවනාදී හම්බෙන මැජික් දර්ශන වගේ කෙලෙස් හොඳටම තියෙනවා. කෙලෙස් ඇසුරුත් කරනවා. කෙලෙස් එන්නේ නැහැ. ඒක හරියට නිලුම්පත උඩ තිබ්බ වතුර කඳුල නිලුම්පත උඩ තිබුණාට තැරවිලා නැහැ. නිලුම්පත ඇලෙවිච්ච ගමන් හැරෙනවා. නිලුම්පත උඩ තියෙන වතුර වගේ. ඉතින් මේ විදිහට කෙලස් එක සෙල්ලම් කරන්න පුළුවන්. හුදුට අරමුණේ සතිය පිටව ගත්තොත්. පිටලා පිටලා ඒක දිවා රාත්‍රී ආහාර ගන්නා වගේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දකින්න පුරුදු කරගන්න. පුරුදු කරනකොට පස්සේ හිම්මෙන් එන කෙලෙසක් එකට සෙල්ලම් කරලා බලත හැකි කෙලෙසෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ සතිය තමන්ට විශ්වාසය ඇති කරලා දෙන තමන්ගේ සීලය පිළිබඳව, වීරිය පිළිබඳව, ශ්‍රද්ධාව පිළිබඳව තමන්ගේම සතිය පිළිබඳව සමාධි ප්‍රඥා ගැන ඒක කෙලෙස් නැති ජීවිතයක් නෙවෙයි මේ කතා කරන්නේ. කෙලෙස් තිබුණාට කෙලෙසෙන්නේ නැති ජීවිතයක්. කරදර තිබුණාට දුක් කරදර ගන්න නැති හිතක් හදා ගන්න ඕනේ. කරදර පිටිපස්සේ යන්න පටන් ගත්තොත් තමයි කරදර අපි යටපත් කරන්නේ. ආයුධය අතේ තියන කරදර අතක යවට සතිය අතේ තියන කරදර අතක යවට කරදර වෙන්නේ නැහැ.